ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ කුරුණෑගල මින්හෙට්ටිය නිසලතැන්න සමාධි වනසෙනසුනි ප්‍රධානංශාසක ත්‍රිපිටකවේදී පුරාවිද්‍යා ශාස්ත්‍රපති පූජ්‍යපාද භෝගමුල්ලේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් අපට ලැබුණේ අංගුත්තර නිකායේ චතුක්ක භාගයේ සත්තක නිපාතයේ එවාගේම පඨම පණ්ණාසකේ අනුසය වර්ගය අනුසය වර්ගයේ එන ආහුණීය පුද්ගල සූත්‍රය. පින්වතුනි අපි අපේ මේ ආර්ය ගමන විශේෂයෙන්ම අපි මේ ධර්මඥානය ලබාගෙන රහත් භාවය ලබා ගන්නේ කොහොමද? ඒ සඳහා අප විසින් අනුගමනය කළ යුතු වැඩපිළිවෙල. එවාගේම මේ උත්තමයන් වහන්සේලාගේ ලක්ෂණ මොනවද? මෙන්න මේ කරුණු පිළිබඳව යම් වැටහීමක් මේ ධර්ම දේශනාව තුලින් පින්වත් ඔබට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. පින්වතුනි මේ ආහුණීය පුද්ගල සූත්‍රය අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සවැත් නුවරදී සවැත් නුවර සාවත්තිහං විහෙරති කියලා සඳහන් වෙන ආකාරයට මේ සවැත් නුවර වැඩ ඉන්න කාලයේ තමයි මේ සූත්‍රය දේශනා කොට වදාළේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ප්‍රකාශ කරනවා මහණෙනි මෙන්න මේ පුජ්‍යලයෝ හත් දෙනා ආහුනේය වෙනවා ඒ වගේම පාහුනේය වෙනවා දක්ඛිනේය වෙනවා අංජලි කරණීය වෙනවා ලෝකයාගේ අනුත්තර පින්කෙත බවට පත් වෙනවා පින්වත්නි මේ සූත්‍රයේදී මේ හත් දෙනා පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ උභතෝ විමුක්ත ප්‍රඥා විමුක්ත කාය සක්හි, දිඨප්පත්ත, සද්ධා විමුක්ත, එවාගේම ධම්මානුසාරී, සද්ධානුසාරී කියන මේ පුජ්‍යලයන් හත් දෙනා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ සද්දෙනා තුල තියෙනා වූ ಗುಣ මොනවද කියලා උන්වහන්සේ පැහැදිලි කළා. ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය. ඒ වගේම අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. අපි තෙරුවන් වඳිනකොට සංඝ රත්නීය ශ්‍රාවක සංඝයා වහන්සේ වඳිනකොට නිතිපතා මේ වාක්‍යයන් අපි කියවනවා පින්වතුනි. එහෙමනම් මේ ආර්ය පුජ්‍යලයන් හත් දෙනා උන්වහන්සේලාගේ ලක්ෂණ මොනවද කියන කාරණය අපි දැනගන්න ඕන. පින්වතුනි මේ සඳහා අපට ඉතාමත්ම වැදගත් වෙන සාකච්ඡාවක් තියෙනවා. ඒ තමයි මහා වේදල්ල සූත්‍රයේදී මහා කොට්ටිත මහරහතන් වහන්සේ ඒ වගේම සාරිපුත්ත එහෙම නැත්නම් සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේලා අතර ඇති වුණ සාකච්ඡාවකදී මේ ආර්ය පුජ්‍යලයන් හත් දෙනා ගේ ලක්ෂණ මොනවද? උන්වහන්සේලාගේ ස්වභාවය කෙබඳුද කියන මේ කාරණය සාකච්ඡා වෙලා තියෙනවා. පින්තුනි මේ සාකච්ඡාවේදී තවත් ස්වාමින් වහන්සේ නමක් සම්බන්ධ වෙනවා මේ සවිට්ඨ කියන හාමුදුරුවෝ. උන්වහන්සේයි මහා කොට්ටිත හාමුදුරුවෝයි එකතු වෙලා ධර්ම සේනාපති අපේ සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගියා පින්වතුනි. එහෙම ගිහිල්ලා පටිසන්තහාර කතා, පිළිසඳර කතා ඉවර වෙලා උන්වහන්සේලා විමසනවා මේ කාය සක්ඛි, දිට්ඨප්පත්ත, සද්ධා විමුක්ත මේ පුජ්‍යලයන් පිළිබඳව ධර්ම සාකච්ඡාවක් කරනවා. පින්තුනේ අවස්ථාවේදී අපේ සරියුත් මහරහතන් වහන්සේ ආයුෂ්මත් සවිත්ත හාමුදුරුවන්ගෙන් මේ පුජ්‍යලයන්ගෙන් කුමන කෙනෙක්ද කුමන පුජ්‍යලයාද ශ්‍රේෂ්ඨ කියලා විමසනවා. පින්වත්නි, මේ අවස්ථාවේදී සවිත්ත හාමුදුරුව ප්‍රකාශ කරනවා මේ ත්‍රිවිධ පුජ්‍යලයන් අතරින් ශ්‍රද්ධා විමුක්ත පුජ්‍යලයා ශ්‍රේෂ්ඨයි කියලා. ඒක උන්වහන්සේගේ අදහස. එහෙම නැත්නම් උන්වහන්සේගේ කැමැත්ත කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. උන්වහන්සේ එහෙම ප්‍රකාශයක් කළේ පින්වතුනි ඒකට හේතුව තමයි ඒ පුජ්‍යලයා තුල සද්දින්ද්‍රිය බලවත් වෙන නිසා. දැන් මෙතන සද්දින්ද්‍රිය කියන එකත් අපි තේරුම් ගන්න ඕන. බොහොම පැහැදිලි ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වත්නි තුනුරුවන් පිළිබඳ පැහැදීම, පිළිගැනීම, විශ්වාස කිරීම. දැන් අපි තව දුරටත් මේ ගැන පැහැදිලි කරගත්තොත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිංවතුනි අචල නොසෙල්වෙන ශ්‍රද්ධාව පැහැදීම. ඒ වගේම සද්ධර්මයේ කෙරෙහි පැහැදීම. අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නය පිළිබඳ පැහැදීම, නොසෙල්වෙන පැහැදීම. ආරිකාන්ත සීලය. එහෙමනම් සෝතාපට්ටි අංග හතර තුලයි පින්වතුනි මේ සද්ධා ඉන්ද්‍රිය අපි තේරුම් ගන්නට ඕන වටහා ගන්නට ඕන ඊළඟට මේ සාකච්ඡාවේදී සරියුත් මහ රහතන් වහන්සේ මහා කොට්ටිත ස්වාමින් වහන්සේගෙන් අහනවා මේ ත්‍රිවිධ පුජ්‍යලයන් අතරින් ඔබට ශ්‍රේෂ්ඨයි කියලා හැඟෙන්නේ කුමන පුජ්‍යලයද කියලා. පින්වත්නි අවස්ථාවේදී මහා කොට්ටිත රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ආයස්මත් සාරිපුත්‍රයන් වහන්ස මගේ අදහස මේ තුන්දෙනා අතරින් කාය සති කියන පුජ්‍යලයා තමයි වඩා ශ්‍රේෂ්ඨ. ඒක තමයි මගේ හැඟීම වෙන්නේ. දැන් එහෙම කියන්නේ යයි උන්වහන්සේ තුල සමාධි ඉන්ද්‍රිය පින්වතුනි බලවත්ව පවතිනවා. සමාධි ඉන්ද්‍රිය බලවත්ව පවතින නිසා. එතකොට සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ පින්වතුනි කුසල් පිළිබඳව හිතේ තියෙන විශ්වාසය එකඟකම කියන්නේ විසිරී නොගිය ස්වභාවය විසිරී නොගිය ස්වභාවය තමයි මෙතනදී අදහස් වෙන්නේ. ඒ කියන්නේ ඕකට අපි කියනවා වික්ෂිප්ත බව. වික්ෂිප්ත බවින් තොරවීම. දැන් මෙතන පින්වතුනි සමාධි ඉන්ද්‍රිය. දැන් ওই ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනකොට සමාධි ඉන්ද්‍රිය නායකත්වයේ දරනවා. දැන් මෙතන කියන චතුසු ඥානේසු එත්ත සමාධි ඉන්ද්‍රියං දට්ඨබ්බං. ධාන හතර තුලයි සමාධි ඉන්ද්‍රිය තේරුම් ගන්නට ඕන. එතකොට අපි දන්නවා පළවෙනි ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය ආදි වශයෙන් මේ ඉන්ද්‍රිය ධර්ම තුලදී තමයි සමාධි ඉන්ද්‍රිය තේරුම් ගන්නට ඕන. එතකොට යම්කිසි පුජ්‍යලයක් තුල පිංගතුනේ මේ ධාන හතර තියෙනවා නම් ආන්න ඒ පුජ්‍යලයා තුල සමාධි ඉන්ද්‍රිය පවතිනවා. තියෙනවා. පින්වතුනි මේ සාකච්ඡාවේදී සරියුත් මහ රහතන් වහන්සේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ පුජ්‍යලයන්ගෙන් දිත්තප්පත්ත පුජ්‍යලයා තමයි ශ්‍රේෂ්ඨ මගේ හැඟීම ඒකයි කියලා. ඒ මොකද පින්වතුනි උන්වහන්සේ තුල පඤ්චේන්ද්‍රිය පඤ්ඤා ඉන්ද්‍රිය බලවත්ව පවතින නිසා. දැන් එහෙමනම් මොකද්ද මේ පඤ්ඤා ඉන්ද්‍රිය කියන්නේ? පින්වතුනි ප්‍රඥාවන්තකම දැන් මේකේ ප්‍රතිවිරුද්ධ වචනයට අපි කියන දුෂ්ප්‍රඥා බව කියලා. ඒ කියන්නේ දුප්පඤ්ඤා කියන වචනෙන් හැදලා තියෙන්නේ. දුෂ්ප්‍රඥා බව. ඒ කියන්නේ ප්‍රඥාව නැතිකම. පින්වතුනි මේ ප්‍රඥාවන්තකම නැති කරගන්න නායකත්වයේ දරන්න ඕනත් ප්‍රඥාවමයි. ප්‍රඥාව තමයි නායකත්වයේ දරන්නේ. ඒ කියන්නේ අධිපති බව. අධිපති ධර්ම කියලා කියනවනේ. අධිපති බව දරනවා. ඒක නිසා ප්‍රඥා ඉන්ද්‍රිය කියලා මෙතනදී අදහස් වෙනවා පින්වතුනි. අධිපති බව එහෙම නැත්නම් නායකත්වය. එතකොට ප්‍රඥාවට තියෙන ප්‍රතිපක්ෂ ධර්මය මොකද්ද? පින්වතුනි ප්‍රඥාවට තියෙන ප්‍රතිපක්ෂ ධර්මය තමයි දුෂ්ප්‍රඥාව. ඒ කියන්නේ ප්‍රඥාව නැතිකම. දැන් එහෙමනම් ඔය දඨබ්බ සූත්‍රයේදී බුදුහාමුදුරුව පෙන්ලා තියෙන අපියන් උතුනේ මේ ශාසනේ ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්තයෙක් කියලා. උදයත්ත ගාමනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. එතකොට බුද්ධ ශාසනයේ මේ ආර්ය ශ්‍රාවකයා උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. මොකද්ද මේ උදයත්ත ගාමිනී උදයව්වය කියලා හැම සඳහන් වෙන්නේ? ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම කියන මේ දෙක දකින ප්‍රඥාව. එතකොට අන්න ඒ දකින කෙනා තමයි පින්වතුනි මේ ශාසනේ ප්‍රඥාවන්තයා කියලා අදහස් වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාවෙන් පස්සේ ඔය මහා කොට්ටිත හාමුදුරුව රහතන් වහන්සේ වගේම සාරියුත් මහ රහතන් වහන්සේ උන්වහන්සේලා එකතු වෙලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා දැන් බුදුරජාණන් වහන්සේගේ මතය මොකක්ද කියලා විමසනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මෙතනදී අසවල් කෙනා එහෙම නැත්නම් මෙන්න මේ පුජ්‍යලයායි කියලා එක්කෙනෙක් ඉහළයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ හැම කෙනෙක්ම රහත් බව ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්න නිසා පින්වතුනි. ඉතින් මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේගේ මතය බවට පත් උනේ. පින්වතුනි මේ ආර්ය මාර්ගයේ ගමන් කරන මේ ආහුණීය පුද්ගල සූත්‍රයේදී පෙන්නන ඒ උන්වහන්සේලාගේ ස්වභාවය ගැනත් අපි ටිකක් සාකච්ඡා කරන්නට ඕන. දැන් සද්ධානුසාරී කියලා මෙතනදී සඳහනක් කළා. සද්ධානුසාරී පුජ්‍යලයාගේ ස්වභාවය තමයි පින්වතුනි මේ නිවන ලෞතුරු ධම ප්‍රත්‍යක්ෂ කරනකොට ශ්‍රද්ධාව හෝ ප්‍රඥාව හෝ මූලිකව සතර මඟ ඵල පිළිවෙලින් නිවන් අවබෝධ කරන එක. එහෙමනම් ශ්‍රද්ධාව මුල් වෙලා සෝවාන් මාර්ගඥානය ලබා ගන්නේ සද්ධානුසාරී ආර්ය පුජ්‍යලයා පින්වතුනි. ධම්මානුසාරී පුජ්‍යලයා ප්‍රඥාව මූලිකව සෝවාන් මාර්ගඥානය ලබා ගන්නවා. ඒක ධම්මානුසාරී ආර්ය පුජ්‍යලයාගේ ස්වභාවය පින්වතුනි. ඊළඟට අපි සඳහන් කළා මේ උබතෝ විමුක්ත පුජ්‍යලයා කියන්නේ කවුද? රූපාවචර අරූපාවචර ධානලාභියා. අන්න එම ධානාංගයන් විදර්ශනා කිරීමෙන් රූප අරූප භාවයන් තියෙනා වූ වටිනාකම උන්වහන්සේලාගේ ස්වභාවය කුමක්ද කියන එක අපි දැනගන්නට ඕන. ඉතින් මේ ග්‍රන්ථ අපේ පැරණි බෞද්ධයන් නිතර පරිශීලනය කරා පින්වතුනි. බොහෝ නිවෙස්වල විහාරස්ථානවල ඔය මනෝරත පූරණීය පුද්ගල පඤ්ඤාත්තිය තිබුණා. ඉතින් අපේ බොහෝ පින්වතුන් ඒ පිළිබඳව දැනුවත් වුණා. ඊළඟට අපි මේ අපිට ගැඹුරින් එච්චර සාකච්ඡා කරන්න මේ කාල වේලාව ටිකක් හරස් වෙනවා. අපි උන්වහන්සේලාගේ ಗುಣ පිළිබඳව ಗುಣ පිළිබඳව අපි සාකච්ඡා කරන්නට තමයි මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ. පින්වතුනි මේ උත්තමයන් වහන්සේලා තුල අපි මුලින් සඳහන් කළා උන්වහන්සේලාගේ ගුණයන් මේ ඒක අපි කවුරුත් බොහොම පැහැදිලි කාරණයක් ආහුණීය ආදිවාසීන් තියනා වූ උන්වහන්සේලාගේ ගුණයන් පින්වතුනි දැන් අපි දන්නවා ආහුණීය පාහුණීය දක්ෂිණීය අංජලි කරණීය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති කියලා. අපි නිරන්තරයෙන් මම මුලින්ම සඳහන් කළා මේ ආර්ය මහා සංඝරත්නය ශ්‍රාවක සංඝරත්නය වන්දනා කරනකොට අපි নিরතුරුව මේ පාඨයන් පින්වතුනි අපි වන්දනා කරනකොට භාවිතා කරනවා. පින්වතුනි මේ පළවෙනි ගුණය මේ ආහුණීය ගුණය. එතකොට ආහුණීය ගුණය කියන එකෙන් අදහස් වෙන්නේ බොහෝ දුර ඉඳන් ඈතක වුණත් ඉඳගෙන මේ ගෙනල්ලා දෙන්නට තියෙන සුදුසුකම දුර ඉඳන් යම් කිසි දෙයක් ගෙනල්ලා පූජා කරන්න දෙන්නට තියෙන සුදුසුකම තමයි ආහුණෙය කියලා සඳහන් කරන්නේ. දැන් අපි දන්න කාරණයක් දැන් සිරිතක් හැටියට ඔබේ නිවස්න වලට, ගෙවල් වලට ඔය දුගී මගී යාචකාදීන් එනවා. ඒ අවස්ථාවේදී යමක් දුන්නට ඔබ ඔවුන් වෙනුවෙන් ස්වාමීන් වහන්සේලාට වගේ මහා ඉහලින් දානමාන සකස් කරගෙන ගිහිල්ලා දෙන්නේ නැහැ පින්වතුනි. එහෙම ගුණයක් ඒ ඇත්තන් තුල නැහැ. නමුත් ඔබ ඔබ අනුභව කරන දේවල් වලට වඩා තාම හොඳින් දානමාන සකස් කරගෙන ඒ ස්වාමින් වහන්සේලාට භික්ෂූන් වහන්සේලාට ගිහිල්ලා පූජා කරනවා පින්වතුනි. අපි දන්නවා අපේ දෙමව්පියන් වෙනුනොත් අපි ඒ විදිහට ආහාර පාන හදාගෙන ගිහිල්ලා පූජා කරනවා පින්වතුනි. දැන් ඔය එක්තරා බමුණෙක් බොහොම ඈත ඉඳන් බුදුහාමුදුරන්ට දෙන්න දානයක් හදාගෙන ආවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පින්වතුනි ප්‍රකාශ කරනවා ඔබේ නිවසේ ඉන්නවනේ බුදවරු දෙන්නේ කියලා. ඒ ඇත්තන්ට දෙන්න කියලා කිව්වා. ඉතින් ඒ නිසා මේ ආහුණීය ගුණය අපේ ආර්යයන් වහන්සේලා තුල තියෙනවා පින්වතුනි. ඒක ශ්‍රාවක සංඝයාගේ තියෙන ආහුණීය ගුණය. දානමාන අඩු වෙන්නේ නැහැ. දෙවෙනි කාරණය පාහුණීය ගුණය පින්වතුනි. ඔය පාහුණ කියන වචනේ පාහුණ කියන වචනේ තියෙනවා මේ දුර ඉඳන් එන ඥාති මිත්‍රාදීන් සකස් කරන ආහාරය පාහුණ. දැන් ඔය අත්තන්ගේ නිවෙස් වලට ඈතකින් ඥාති මිත්‍රාදීන් හිතවතුන් එනකොට ඔබ ඉතාම හොඳින් ආහාර වේලක් සකස් කරනවා. ඒ සකස් කරන ආහාර වේල උනත් දෙන්න සුදුසුකමක් තියෙනවා අපේ ආර්යයන් වහන්සේලා. ආගන්තුකයන් වෙනුවෙන් පිළියෙල කළ ආහාරය දෙන්න සුදුසුකමක් තියෙන එක විශාල ආනිසංස ප්‍රමාණයක් පින්වතුනි අත්පත් වෙනවා මේ ආහුණීය ගුණය නිසා. ඊළඟ කාරණේ තමයි දක්ඛිනීය කියන ගුණය. දක්ඛිනීය කියලා කියන්නේ පින්වත්නි මේ දක්ෂිනාවට සුදුසුයි කියන තේරුම. දැන් අපි දන්නවා මෙලව ජීවිතයේදී වගේම පරලොව ජීවිතයට යම්කිසි පිහිටක් ආශිර්වාදයක් සිතක් සාන්තියක් බලාපොරොත්තු වෙමින් ඔබ සකස් කරගන්නා වූ ඒ දාණය ඒ දාණය පින්වතුනි ස්වාමින් වහන්සේලාට උත්තමයන් වහන්සේලාට පූජා කරන වහන්සේලා සීල සමාධි ප්‍රඥා මෙන්න මේ වගේ උන්වහන්සේලා යුක්ත වෙනවා පින්වතුනි. එතකොට උන්වහන්සේලාගේ ස්වභාවය මොකද්ද? කෙලෙස් තුනී කිරීම සඳහා එහෙම නැත්නම් ත්‍රේස ප්‍රහාණය සඳහා নিরතුරුව කටයුතු කරන උත්මයන් වහන්සේලා පිරිසක්. ආන්නේ උන්වහන්සේලාට උන්වහන්සේලා මේ දක්ෂිනෙය කියන ගුණයෙන් යුක්තයි පින්වතුනි. ඒ නිසා දක්ෂිනාවල් වලට සුදුසුකමක් තියෙනවා පින්වතුනි. ඊළඟට අංජලි කරණීය මේ ආර්ය පුජ්‍යලයන් තුල තියෙනා වූ ගුණයක් පින්වතුනි අංජලි කරණීය ගුණය. ඒ කියන්නේ දොහොත් නගා ඇඳිලි බැඳලා වඳින්න ආකාශත්හා ච බුම්මත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ධර්මාන් සංසයන් හේතු කොටගෙන හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවා සාදු සාදු ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කුරුණෑගල මින්හෙට්ටිය නිසලතැන්න සමාධි වනසෙනසුනි ප්‍රධාන අනුශාසක ත්‍රිපිටක වේදී පුරාවිද්‍යා ශාස්ත්‍රපති පූජ්‍යපාද භෝගමුල්ලේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කී අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you.